ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ලක්ෂණං රූපං රුක්ඛන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇස්සේ නාමයයි. සීතෝස්නාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගන්න. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදුරු උපාදා රූපං ඉදං උච්චති රූපං මහා භූත රූප සතරක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇසොත් මේ 28ට අයිති. මහා භූත හතර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාප භාවත්තේන මහා භූතා මහත්යේ පහළ වෙනවා දැන් පොළොව මහත්යේ පහළ වෙනවානේ. ජලය, සාගරය මහත්යේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුවොත් විශාල ගින්න මහත්යේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්යේ පහළ වෙන බැවින්ද මහා භූත කියනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතරේ ඒ වගේම මහා භූත සමාසිවා මහා භූත කියන අමනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද දැන් ওই මිනිසුන් ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණා මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ ඇතුළතද පිටද කියලා හොයන්න බෑ ඒ වගේම මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ එකක එකක් ගිලගෙන තියෙන්නේ පඨවි ඇතුලේ ආපෝ තියෙනවා, ආපෝ ඇතුලේ තේජෝ තියෙනවා, තේජෝ ඇතුලේ වායෝ තියෙනවා, හතර දෙනා ඔලොන් ගෙලගෙන ඉන්නවා. ඇතුළත පිටත කියන්න බෑ ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා යක්ෂණියන්. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්සර දැනුත් ඇති. අපි දන්නේ නැහැ මොන ගිහිලා නැහැ නේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධර්ව නගර කියලා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, කෙලිසෙල්ලම්, කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඕවට ගොඩු නැන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා සවස් වෙනවා ලෝක දහස. රවත හොඟ වතනේට ගන්න. ලක්ෂණ ලක්ෂණ ඉතින් රූපම ආපාන ස්ත්‍රී රූප පුරුෂ රූප කුමරු කුමරියන් මම ආපාලා එහෙම පිටින්ම ගිල ගන්නවා. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවත් වෙනවා. නැති දෙයකින් රවත් වෙනවා කියන්නේ පඨවි කර්කස ලක්ෂණයක්. ඔහුගේ කර්කස ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ වැగిරෙන ලක්ෂණය, තේජෝ සීතෝසුන් ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒන ස්වરૂපයේ හංගගෙන බොහෝම ලක්ෂණ රූපම වාපාය. ඒ මවාපානයක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැල බැලුවම කො මොනවාක්වත් සුබ දෙයක් නැහැ. ඔක්කොම රැවටිලා. ඒක රැවටිලා ඇති කරේ මේ මහා භූත හතර දෙනා. ඡා නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියලා. අනික තමයි මහා විකාරකෝ මහා භූතා. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමි කම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදි ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා. දින විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයට පත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා කියනවා මේ මුළු දක්ෂ කෝටි ලක්ෂයක් සැක එහෙම පිටින්ම දින යනගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ මහා විකාරයට පත් වෙන බැවින්ද මහා භූතය. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන්න වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දස්ස කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පටිවි ධාතුව කුප්ප වුණාම කොහොම ශරීරය දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දැසගෙන අංග ඔක්කොම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපින් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතුව කුපිත වුණාම තින් ශරීරයෙන් පිටින්ම ජෙඩ්ඩි වන හැදිලා තින් ඕජා ගලලා මැරලා යනවා. අනේක අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දැක මුළු ශරීරෙම දන්න පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උත්සන්න වුණාම ඇස් දනවා, කපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුඛ කියලා තව තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දැක්කොත් එහෙම මුළු සරුවාංගම කෑලි කෑලි කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුව කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙනවා. දැන් අංශ භාගය හැදෙනවා. තව තව දේවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඒ වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. ඒකට පඨවි ධාතුව කරකස ලක්ෂණය, ආපෝ ධාතුව පග්ගරණ ලක්ෂණය, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය, වායෝ ධාතුව විස්සම්බන ලක්ෂණයයි. උපාදාරූප කියන්නේ උපාදා රූප විස්තර. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්නම් ඒවා පවතින්නේ මේ හතර දෙනා මේට සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, જીවහා, කාය කියන ප්‍රසාද රූප පහයි. වර්ණ, ගාන, වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විෂය රූප හතරයි. ඊළඟට හදේ රූපයයි. භාව රූප දෙකයි. ජීවිතේන්ද්‍රයේ රූපයයි ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපය. කාය විඤ්ඤාත්යයි වචී විඤ්ඤාත්යයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3යි. උපචේ සංතිති ජඩතා අනිච්චතා 4යි කියන්නේ 28. එතන 24ක් තුන උපාදා රූප. චක්ෂු ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් ඒක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හතගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්සු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආසාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත සෝත ප්‍රසාදේ සෝත භූතය. ආග්‍රහණ කිරීමේ ආසාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණයයි ගහන ප්‍රසාදය. රසනිඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදයයි ස්පර්ශ විඳ ගැනීමේ ආකාම නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කායස් ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. එනම් පාට පාට. ඒක තියෙන නිල් පාට, කහ පාට, සුදු පාට, මද තේ පාට, ඔයගේ මහත් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය ඔය ඔක්කොම ඒකට උස්මි ටිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හමුන ශබ්දය. ගන්ධ රූපේ නම් ස්ථානිස්ස නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් ඒ වගේම සිත් රස, කටුක රස, අඹුල් රස, පහන් රස, මිහිරි රස ඔය නෝක් රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුනේ. ඒක පොට්ටම්බ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කරගත්තී. ඊළඟට භාව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු වලට මිශ්‍රය වෙන පුරුදවස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපයේ ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළඟට ආහාර රූපයේ සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපයේ අට වෙන එක ඕජා. ඒක රූප ප්‍රදුන්න ශක්තිය කියන එක ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒ කම්මුතියෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට දෙන්නේ කාණ මේ දොරටු තියෙන අපේ ශරීරය දැන් නාසිකාදුරට කන්නච්ඡිද්ද නාසිකාච්ඡිද්ද මුඛච්ඡිද්ද ආදි වශයෙන් ශරීරයන්සා විවෘතයන් කියන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය කෙලවීම, කාය විඤ්ඤාති. යම්කිසි කරුණක් වතහා ගැනීම තමයි කාය විඤ්ඤාති ඇති කරන්නේ. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති වචනෙන් පිටවෙන ශබ්ද රූපයේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති බොහොම සියුම් දෙයක් මේ දෙක. ලහෝතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදිතා කියන රූප කලාපයන්ගේ මොලොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හට ගන්න බව. සංතති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරසා කියන්නේ හටගත් රූප කලාපයේහි පිටි අවස්ථාව. මේ අනිත්‍යතා කියන රූප කලාපයන්ගේ බිඳින අවස්ථාව. ඒ කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි මේවා තියෙන්නේ. තනි තනියෙන් පහළ වෙන්න බෑ. ඔය 27ේම 28ේම තියෙන සුද්ධාස්තික කියලා කොටසක්. ඒවා අවිනිභෝගයි වෙන් කරන්න බෑ. ඒ අට හැමදාම <clears throat> එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. ඒවත් ඒ අවිනිභෝග රූප අට එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දසක කිව්වහම අවිනිභෝග රූප අටයි චක්කු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දසක කමිටියක්. ශෝත දශකයේත් එහෙමයි. සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා ජීවහා දශකයේ සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළඟට <clears throat> ඉච්ඡේන්ද්‍රිය සුද්ධාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්ධාස්කාශයයි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තුරු හදේ වස්තුරු දසකේ හදේ දසකේ නැත්නම් වස්තු දසකේ සුද්ධාස්කාශය ජීවිතේන්ද්‍රයයි හදේ වස්තුරූපයයි. මේ ඔච්චරයි දසක කලාප තියෙන්නේ. ඒතකොට දසක කලාප හැර තව තියෙනවා නවක කලාපයක් ඒ කියන්නේ ජඨරාග්නේ තියෙනවානේ අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්දාස්න කාඨා ජීවිතේ ඉඳලයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් තියෙනවා දැන් සංකාප තේජෝ. සංකාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නවා මේකට කියනවා සංකාප තේජෝ. ඒකටත් කියන ජීවිතයේ ඉඳලා නවක. ඉතින් සුද්දාස්න කාඨා ජීවිතේ ඉඳලා කියන කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ ඇඟේ 10 ඇති කරනවානේ ශරීරය දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපයේ තියෙනවා. ජීවිත නව රූපේ. සුද්ධාසගත ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ අපේ ශරීරයේ වයස්ගත කරනවනේ. ඉසකේ සිදීන් දත් සැලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතුව. ඒකේ තියෙනවා ජීවිතනාක රූප කලාපේ කර්මජ. ඊළඟට උද්ධංගම වාසා. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවතෝ. අධෝගමා වාස කුච්චිසයා වාස කොට්ටසයා වාස අංගමංගානුසාරී වාස වාස කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාස රූප කලාපයක් එතකොට කොහොම සියල් එකාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ නමයක් තියෙනවා චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක පාය දසක සිත්ති භව දසක පුරුෂ භව දසක වසු දසක එතනටයි ජීවිත ඉදිරි නම කියන්නේ එතකොට මේ කොහොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන පිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාශකයේ. තනිකර සුද්ධාශකය පිත්තජ රූප හක ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළේ සුද්ධාශක හට ගන්නවා පිත්තජ පිට නිසා. ඊළඟට සද්දනාවක. පිට නිසා ශබ්දයකොත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාස්තකයයි සද්දයත් එක්ක සද්දනාක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ වචී විඤ්ඤාති දසක වචී විඤ්ඤාති දසක සුද්ධාස්තකයයි ශබ්ද රූපයයි වචී විඤ්ඤාතියයි දසකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දසක සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාස්සකයයි ලහෝතා මුදුසා කම්මඤ්ඤතා තුන 11 කුත් පහළ වෙනවා. ඒ වගේම ලහෝතා මුදුසා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහෝතාරි ද්වාදසක කාය විඤ්ඤාතියයි ලහෝතා මුදුසා කම්මඤ්ඤතා හතරයි සුද්ධාස්සකයයි 12 කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහෝතාදි තේරසක ඒ කියන්නේ සුද්ධාස්සකයයි, වචී විඤ්ඤාත්යයි, සද්දයයි, නවතා මුදුතා සම්මඤ්ඤතා ඔය 13ක් තියෙන ඒ කලාපයක. කොහොම සිතේ කලාපතන හයක් කියවුණානේ. හයයි නෙවි කියවුණේ. ඊළඟට උතුජ කලාප හතරක් තියෙනවා. උතු කියන්නේ තේජෝ දහතියෙන්. තේජෝ දහතියෙන් හත ගන්න සුද්ධාස්සකයක් තියෙනවා. තනිකර රූපාට පමණක් සුද්ධාස්සකයේ. ඊළඟට සුද්ධාස්තකයයි ශබ්ද නවකයයි. ශබ්ද නවකයක් ඇතිවෙන තේජෝ ධාතුවේ. ඊළඟට ඊළඟට සුද්ධාස්තකයයි ලහෝසාදී තුනත් එක ශබ්ද ලහෝසා මේ තේර මේ ඒකාදශකයක් තියෙනවා. සුතු සමුත්‍රාණ 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්දාස්තකයයි ලෞතා මුදුසා සම්මඤ්ඤතා තුන 11යි. සුද්දාස්තකේ සහ සද්ද ලෞතාදි ද්වාදශකය කියලා තියෙනවා. සා මිතියක්. සුද්දාස්තකයයි සද්ද රූපයයි ලෞතා මුදුසා සම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප හතරක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාස්තකයේ තියෙනවා, ලහෝතාගේ ඒකාදසකයේ තියෙනවා. ඔය ආහාර්ය කලාප. මේ සීලොම මිති කර්මජ, චිත්තජ, ෘතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වදන කෙනෙකු කලාප වශයෙන් ඉතලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැක්කම එක එක කලාපක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කසිනාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති 6ක්. ඔව් මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු හතර තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්නවා. රූප කලාප 6යි. හෘද වස්තුවේ කලාප 6 කාය දසක, භව දසක, වස්තු දසක කියලා 10 මිති 3යි. චිත්තජ සුද්ධාස, පුතුජ සුද්ධාස, ආහාරජ සුද්ධාසය කියලා එතන සුද්දාකල කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අරූප වෙනකොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. එතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලය තුලත් ওই 54 ඔය වගේම තියෙන වෙලේ තේරෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්සු දශක කියනවා. ශෝක ප්‍රසාදය අසුරු කොටස් ඔය රූප 54 තියෙනවා. එතන තියෙන ශෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනකොට. විහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ අසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිටි දෙකයි 10 ඒවා අතේ මිටි 3යි. සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටස් වල ශරීරයේ චක්කු සෝත ගාහන જીවහා කාය හදේ කියන වස්තු රූප හයේ රූප ටික වෙන් කර ගන්නවා ඊළඟට ජස්නාග්නියට යොමු කළ ආලෝකය ඒ ජස්නාග්නියේ තියෙන ජීවිත නාවක කර්මජ රූපය අහුල ගන්නවා දැන් ඒක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ චිත්තජ රූප බලන්නේ චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්‍රාණ සුද්ධාර්ථක රූප. ඒ වගේම චිත්ත සමුත්‍රාණ සද්ද නවක රූප. චිත්ත සමුත්‍රාණ වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුත්‍රාණ කාය විඤ්ඤාති රූප. ඔක්කොම එකක් එකක් ගන්න වෙනව බලන්න තියෙනවා. ඊළාට උතු සමුත්‍රාණ රූප කලාප හතර බලනවා. ආහාර සමුත්‍රාණ කුල රූප කලාප හතර බලනවා. ඒවායි අර බෙදි බෙදි යන හැටිත් බලනවා. දැන් උපසමුත්තා රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුවෙන් තව රූප පරම්පරාවක් උපදිනවා දක්වා. ආහාරජ රූපයකට වඩා උපදිනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් ඉපදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. තේලි තේලි අතුපතර යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් වෙනකොට 81ක්. මේ 81න් යෝගාවචරයකට බලන්ද නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාසිත 4. 8 මහා ක්‍රියාසිත 4යි හසිතෝත්පාදයයි 9යි මහග්ගත ක්‍රියාසිත 918. ඔය ක්‍රියාසිත පුතු ජිනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේට ලැබෙන්නේ කහුලන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟ කරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාකකෙත් නමය අල්ලගන්න වෙන්නේ නැහැ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ සංඛානේ පහළ වුණා කියලා විනාශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගති විපාක කියන්නේ රූපාවචර විපාක සිත් පහයි අරූපාවචර විපාක සිත් හතරයි. ඒතර ලෝකෝත්තර සිත් කොහොමවත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් ඒකවත් අර මේ 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද 81න් 61යි තව හතක් අඩු වුණාම 54යි නේ 54යි නේ 54යි නේ ඒ 54 තමයි දැන් ප්‍රතිඥ කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී හැබැයි මේ ඡායතික 52 තියෙනවා දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා ප්‍රතිසන්දිසිත, භවංගසිත, චුතිසිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත්, චක්කු විඥාන සිත්, කම්පටිච්චන සිත්, සංතීන සිත්, වෝත්‍රපන සිත්, කාමාචර ජවන් සිත්. කාමාචර ජවන් තියෙන ලොකම මේ කුසල ජවන්, අකුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, සා විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟ සදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් සිත කියන කර්මුණු දැන ගැනීම. ඊළඟට චෛතසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථාවේදී කියනවා ප්‍රතිසන්දි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක ප්‍රතිසන්දි විපාක සිත. පවංග කියන්නේ ප්‍රතිසන්දි විපාක සිත හා සමාන භව විපාක සිත. චුති කියන්නේ ඒකමයි. පංචාද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සයාබදු මුසාබාන සිතනවා පංචඅද්වාර වර්ජින සිත් එක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දගෙන චක්කු විඥාන සිතේ තෙන්දී. ශබ්දයක් නම් ශබ්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. පරිස් දැන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන රූප මේ වර්ණේ ගැන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාක සිතක්. සම්පීර්ණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරනවා වගේ හිතක්. ඒවා විපාක සිතක්. වත්නපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වත්නපනේ ක්‍රියාපිටක්. ජවන් සිත් කියලා කියන්නේ ගමන් ගන්න අරමුණ කෙරෙහි විශේෂයෙන්ම විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් පහක් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන් සිතෙන් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන්න ඉස්සර ගන්නා වූ විපාක සිද්ද එකක් සදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජනය කියන්නේ මනසකම මනෝද්වාරයටම අරමුණු අරමුණක් ජවන්සිත බවට හසුරුවම කොමුණවන්ද භවංගයට ජවන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිද්ද තමයි මනෝද්වාර වර්ජන සිද්දේ ක්‍රියාපිටා. ඕමෙන් සිිතේ අවස්ථා ටික ඉක්ම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාචර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි තුන්වෙනි හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒවා කොහොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණු ස්පර්ශ කරන ඡයසිකය. වේදනා කියන්නේ අරමුණු රස විඳ ගන්නා ඡයසිකය. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛතකම් හසුරුවන චෛතකයක්. ඒකෝසේ ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන চৈতසිකයක්. මනසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන চৈতසිකයක්. විචාර කියන්නේ අරමුණට නම්වන চৈতසිකේ. විචාර කියන්නේ අරමුණේ හසුරුවන চৈতසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන චෛතසිකයක්. විහෙලි කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති චෛතසිකය. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන චෛතසිකය. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන චෛතසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැකයෙන් නොදක වහන චෛතසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්සප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්චය කියන්නේ ඉතින් විචිරද ස්වභාවය, කැළල ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. දික්ඛය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. සීල කියන්නේ ඡායසිකයන්ගේ චිතේ මැලිකම. නිද්ද කියන්නේ ඡායසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතන ස්ථිරව පිළිගන්න බැරිකම විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන චිත්ත අකුරේ සෝබන චිත්ත තුන තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව කුසල් අරමුණේ සිට පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව ඔත්තප්ප පාපයට භය බව අලෝභ අරමුණේ නොයැලෙන ස්වභාවය අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය මෛත්‍රිය සතර මධ්‍යස්ථතා ඒ අරමුණු කෙරේ චිත්තචෛතසිකයන් සමෝ පිහිටුවා ගන්න බව කාය ලහුතා චිත්ත ලහුතා චෛතසිකයන්ගේ සැහැල්ලු බව සිතේ සැහැල්ලු බව කාය මුදුකා චිත්ත මුදුකා චෛතසිකයන්ගේ මොලොක් බව සිතේ මොලොක් බව ඒ වගේම කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය චෛතසිකයන්ගේ සංසිද්ධියම සිතේ සංසිද්ධියම ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛතසිකයන්ගේ නැමෙන සුළු බව සිතේ නැමෙන සුළු බව කාය පාගුණ්‍යතා චිත්ත පාගුණ්‍යතා චෛතසිකයන්ගේ දක්ෂතාව චිත්තිකේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛතසිකයන්ගේ ඍජු බව, අවංක බව, ප්‍රඥා සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැකයෙන් දක්න ආලෝකයක්. කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිතේ ණය උණු වෙන ස්වභාවය. දුකෙන් මුදවා ගැනීම ආකාරයෙන් පහළන චෛතසිකයක්. මුදිතා අනුන්ගේ සම්ප්‍රඥන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුනෙන් වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි අතන 14 අතන 13 සියල්ල 52යි. මෙන්න මේ කියන චෙත්තාචක ධර්මයන් තමයි විපස්සනාවට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ත්‍ත්වය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ හිතට ඇතුළේ බලන හැටියට, කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපාක අඳ ඇස ඉස කඳ පේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා එකක් සුදක් වාගේ දැකින් ලැබේවි. ඒ සුලක් වාගේ දකින්න ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදී මුල් කොට ඇති සත්‍යය. ඊට පස්සේ නිකන් මේ ඊටාම සියුම් සියුම් මధుර දැල් කොටු කොටු වාගේ මේ ශරීරයේ ආකාශ දහයෙන් වෙන් වෙච්ච රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකය තාත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු වගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාසක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙනින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාන වස්තුවට, ජීව වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුව විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකය විහිදුවලා එතන රූප කලාව බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තේනවනේ චිත්තජ සුද්ධාස්තකේ, උපජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාස්තකේ. චිත්ත සමුත්ථාන සුද්ධාස්තකේ කියලා බලනවා. ඊළඟට සමුත්ථාන සුද්ධාස්තක බලනවා. කොහොම එක එක ඒ සමුස්කාන අනුව රූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා බොහෝ පැහැදිලිව දකින්න පුළුවන් නිසා. ඉතින් මහන්සියක් නෑ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපි ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වගේ තමයි ඊට වඩා බොහෝම සේදහක් වෙනින් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින් කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමාස වර්ධින්නක් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට ලෝක කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානේ පළවෙනි ධ්‍යානෙ සම්වාදිනවා. ඒක ඇතුලේ චිත්තජාතික ඔක්කොම විපස්සනා කරනවා දකින්නවා. දෙවෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකලා ඒක චිත්තචෛතක විපස්සනා කරනවා තුන්වෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකලා ඒක චිත්තචෛතක විපස්සනා ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන 4 ඊළඟට ශරීර කොටාස ධ්‍යාන 32 ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528 ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා ඊළඟට බුද්ධ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි සිත් ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුරෙන් නීල කසිනේ සමයදලා ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තචාතික බහන. ඔහොම කසින 10න්ම එක එක කසිනේකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමයදි සමයදී චිත්තචාතික බලනවා. ඕදී තස්ස සමාපත්තිලෝ බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතය යම්කිසි හිතින් කරපු කුසල් තියනවා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙද සමාධියෙන් ඉස්සෙල් උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයතිච්ඡ ඇති බලනවා. ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච ඇති චක්සුද්වාරික කුසල් සිත් තමා ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යමෙනෙහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරත ඇති. සම් කනින් ශබ්දහලා කුසල් කරත ඇති. ගන්ධ සෝඳන ආග්‍රහණයෙන් කුසල් කරපේ ඇති. රස විඳිනින් කුසල් කරපේ ඇති. ශරීර ස්පර්ශය නිසා කුසල් කරපේ ඇති. ඔක්කොම දොරටු වාතයෙන් පංචාද්වාරික කුසල චිත්ත වීති එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වේසි බාලනකොට අර වාගේ පංචද්වාර වාගේ සිතේ බලනවා චක්කු විඥාන සිතේ බලනවා සම්පත්‍තිච්ඡන සිතේ බලනවා සංකීන සිතේ වොත්තපන සිතේ ජවන් සිත ඔක්කොම බලනවා ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා අකුසල විචාර කරනවා ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විචාර ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා ඒවත් ආවර්ජනා කරන ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් ඒවා චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ මාධ්‍යාත්මික චිත්තචෛතසික කොහොම දැක ගැනීමෙන් ඒවට ආධ්‍යාත්මික නාම රූප දැක්කවා. මේ ප්‍රකාශේ බාහිර බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිත් සත්‍යයන්ව බලනකොට එක එක නාග වෙනව බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ. සම්පූර්ණ මේ කරලා. ඊට පස්සේ තමයි ওই නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රත්‍ය පරිග්‍රහයට හැරෙනවා. ප්‍රත්‍ය පරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ? ඉතින් ප්‍රතිසන්දිය දක්වා බලාගෙන ගිහිල්ලා පූර්ව ජාතේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍ය හුවෙනවා. මරණාසන ජවම් විත්‍යයට ප්‍රතිවේත්‍ය අර අපි නිතර කියන අවිජ්ජා සංන අවපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ ප්‍රතිසන්දිගත ඇති තේමී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධ සාති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ ගන්හා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ උපාදාන නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම භවය නිසා වර්තමාන පටිසන්ධි ඔක්කොම චිත්තචෛතසික සම්පෙන්නණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන පටිසන්ධි චිත්තචෛතසික ධර්ම නිස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධ නිස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් ඒ රූපස්කන්ධේ විඥාණයට ප්‍රතිචේති බලනවා. විඥාණයෙන් නාම රූප කොට ප්‍රතිචේති බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්ත ශාසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාවද. බොහොම බොහොම මේ තීක්ෂණ රාගයන් පැහැදිලි මාර්ගයක්. කොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර කියනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියන එක හිතට අරමුණේ නැති බලනවා. පදස්ථාන කියන එකට ආසන්න හේතුව බලනවා. ඔය දෙක එකක් එකක් ගානේ මේ චාක ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන වාන රූප 28 බලනවා, ඡායතික 52 බලනවා, සිත් වේලිය බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන භවංග සිතේ, කුටි සිතේ, ආවර්ජන සිතේ මේ ත්‍රිපිටකවල එකක් එකක් ගන්න ලක්ෂණ රස ප්‍රතිපත්තන පදර්ශන බලන්න ඕනේ. දැන් ඒ ඒ ටික කලයන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආ ඉතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවානේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළුනම් පස්සේ හරි බයක් ඇති වෙලා ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් ඔයා හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට හොයනකොට ඉතින් සංසම් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක මෙන්න අහුණා. දැන් ඉතින් කක්ක් නැහැ. අය සංසම් වල ඉන්නවා කියලා බයක් නැහැ ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයෙකුට තියෙනවා සර්පයන් අල්ලන අජකට දන්න කියලා අග දෙබල මේ මේ බලයක් තියෙන දිග 100ක්. එක බෙල්ලට කියලා සද කරලා මල්ලයක් දාගෙන බෙල්ලට. ඒක ඇදගෙන යනවා. සල්පයාට දුවන්න බෑනේ කසු නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සල්පයාට හානි කරන්නේ. ඉතින් මිදුරන් පස්සේ මිදුරන් පස්සේ ඉතින් බයක් නෑ. එයාගෙන මිදුරා. ඒ වගේ තමයි ඒකම ආදක්වන්නේ ප්‍රාර්ථනා භාවනාවයි. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ සත්‍යපට්ඨාන පදස්ථාන තොක්කෝම දැක්කන් පස්සේ හරවන්නේ පිටලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මර්ථන ඥානය. ඉතින් එහාට ඔයක මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ කියන සත්‍යාලීකාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිත්‍යතෝ අනිත්‍ය කලෝකතෝ අනිත්‍ය චලතෝ අනිත්‍ය පබංගතෝ අනිත්‍ය අද්වතෝ අනිත්‍ය ඕම තේනවා විපරිණාම ධම්මතෝ අනිත්‍ය ආකාරයකතෝ අනිත්‍ය විභවතෝ අනිත්‍ය මරණ ධම්මසෝ අනිච්චා. ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අවුල වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත් ලක්ෂණ පහක් දැගෙන එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහ ක්‍රීඩාවක් වගේ. ඒ ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කරගෙන කියනවා වගේ එකක් එකක් ගන්න ඉලක්කයට හරවන. අය ඉතින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත්ලා මුළු ජීවිතය කවදාකවත් නැලපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥාන උපස්ථාන උපේක්ඛාච නිකාන්තිත කියලා තියෙන කරුණ 10ක්. ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරා මුලා නොවේ ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා පිටලක්ෂණයට. ඒක ඉතුරුක් කරන්නේ නැහැ. ඒක ධ්‍යානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියට පස්සේන්නේ. උද්‍යාවී ඥාන වෙලා. ඒ උද්‍යාවී කියන එකත් අර සමපලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, වය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාව වැඩි කරන විපස්සනා. ඒක බොහොම තීක්ෂණයි. බොහොම බොහොම සියුම් රූප ශබ්දක. ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ විශේෂ සම්පූර්ණ නම් පස්සේ අයි කිසි පමාවක් නැහැ භාවිත උපස්ථාන. ආදීනව නිබ්බිදා මුංචිතුකාමික පරිසංකාන ප්‍රශ්නා සංකාරුපේක අවස්ථ ඔක්කොම සම්පූර්ණ වෙනවා ඒ සංකාරුපේක ඥානයට ආවම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා ඉතුරුක් නැති විපස්සනා කළ අවසానයි දැන් තියෙන එගොඩ මෙගොඩ තේන තත්වයට හිත සමිනී බවයි ඉතින් උපේක්ෂා කියන්නේ ඒකයි දැන් අර සොයල සොයල සදාගත්තා දැකලා දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් මේ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති හිත එකපාරටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට වඩා පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කන්ද නගරයට මහන්සිය යනවා. මුදුනට ගියාන් පස්සේ හැටි නිමිනම් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය සත්‍යකම සංකාරිතේකා කියන සත්‍යයට ආහම. ඉතින් ඇතන් කෙනෙක් කොතෙන් දැවිලා හිතන හා දැන් හරි දැන් මාර්ගඵල හරි කියලා. ඔයක රැවටෙන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ මේ සංකාරිතේකා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර නිතර නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යම් දවසක ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය, එවාගෙම සමාජ ධර්ම සමන සත්‍රාය, පුද්ගල සත්‍රාය යන්නේ කායත හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රවැත්මකුත් එවාගෙම ඉන්ද්‍රිය බල බොද්ධාංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්ප්‍රප්තිය තිබුණා නම් අන්න ඒ සංකාරුපේක්ෂා ඥානයෙන් නැගිටලා කච්ඡාන් ලෝමික ඥානයේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් ප්‍රතිකර්ම ඉස්සෙල්ලා මනෝද්වාරා වාදින සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි. ඊළාට පරිකාරම උපචාරන් ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් තනිකව විපස්සනා කරනවා. ඒකට කියනවා මේ දැන් අපි හිතමු අනිත්‍ය වශයෙන් නම් මෙනෙහිුනේ අනිත්‍ය වශයෙන් ඒ තුලින් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛෝ කියලා. අනිමිත්ත විමෝක්ෂය කියන දොරටුව කියන එකයි අදහස. ඊළඟට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂය පිළිසිඳ ආબોධ කළා වෙනවා. සමුදය සත්‍ය ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍ය වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ග චිත නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙනවා. මාර්ගයෙන් ලත් නිවනම අරමුණු කරගෙන ඵල සිද්දක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවන. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහෙච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ. එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ. යම් කිසි කෙනෙකුට අර පරිකාර උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියනවා අපන්හිත විමෝක්ෂ මුඛ එතකොට ඒ ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අපනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අපනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාර මුගතාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ නොක. මේ මාර්ගයයි ඵලයයි නිවන තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩියෙන් තියෙනවා. අපන්නිත වාසයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩියෙන් වැඩිලා තියෙනවා. ශුන්‍යති මොක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩියෙන් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන් වයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ කාගේවත් නියමෙන්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ සිනේදයට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙම භවංගෙන් නැගිටලාවිලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීථියේ ගිහින් අය භාගතලා අයමත් ඒ වීථිය අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජන කරන වීථිකෙත් තේලි තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීථිකෙත් තේලි තේලි යනවා. ඊළඟට සමාත අරමුණු නිර්වාණය අසවල් ලක්ෂණ නිර්වාණය අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂ ඥාන වීථි තේලි තේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීනව කෙලෙස් ආවර්ජනා කරන ඥාන වීතිතේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තම කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති තේරි පහළ වෙනවා. ඕක ප්‍රත්‍යේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරුත් සාහිතක දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා. මේ අසවල් මාර්ගයේ පාළේටපත් උනේ කියලා. ඉතින් තවත් දුරට මේ පාසනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතක් වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යමයේ ඥාණයෙන් පටන් ගන්නවා. පිටලක්ෂණය. පිටලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ඉදිහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයේ මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනස මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියෙන්නේ. මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. කුල්පජින ගෝත්‍ර ඉක්මවා ගියපු නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වේටි වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගමනයේ දක්වා යන්නේ. ඉතින් දැන් කාල වේලාව ධර්මානුශාසනා පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ